ගේ හර සරණිය සුභාවිත ගීතයේ ගේය පද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක් ගේ හර සරණිය ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය තරුණයෙකුත් තරුණියකත් අතර සම්බන්ධතාවය මිත්‍රත්වයකින් ආරම්භ වෙලා ප්‍රේම සම්බන්ධයක් දක්වා වර්ධනය වෙනවා. ඒත් දෙදෙනා අතර පවතින මේ සම්බන්ධයට භෞතික පරිසරය තුල බාධක ඉස්මතු වෙනවා. ඒවා සැබවින්ම ආධ්‍යාත්මික සාධක නෙවෙයි භෞතික සාධක. දේපල, කුලය, නිලය, බලතල ආදී භෞතික සාධක. බොහෝ විට හිත බැඳී තිබෙන ආකාරය අනුව මේ භෞතික සාධක පෙම්මුතුන් නිවලකට බාධක වලට වඩා අභියෝග බවට පත් වෙනවා. ඒ නිසා වුන් ප්‍රේමය දිගටම පවත්වාගෙන යනවා. බාධා හමුවේ ගැටෙනවා. අනේකවිධ දුක්ඛ දෝමනස්යන්ට මුහුණ පානවා. කෙසේ හෝ මේ සියලු බාධක මැඩගෙන දෙමෝපිය ආශිර්වාදයක් කෙසේ හෝ ලබාගෙන මේ දෙදෙනා යුවතපතින් බවට පත් වෙනවා. එහෙත් දෛවයේ කතරම් නපුරුද හදිසියෙම බිරිඳ ජීවිතයෙන් සමුගන්නවා. පුවත්පත් කලාවේදී වූ කීත්සිර නිමල් ශාන්ත මේ සිද්ධිය අත්දකින්න ලබන්නේ ඔහුගේ මිත්‍රයෙකුගෙන්. ඔහුට දැනගන්නට ලැබෙනවා මෙවැනි සිද්ධියක්. ඔහු ඒ මිතුරාගේ නිවසට යන්නේ මිතුරාගේ බිරිඳගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙන්නයි. සිය සෙනෙහවන්ත බිරිඳගේ දේහය අසල මිතුරා නිසලව සිටිනවා. ඔහු එතනට පැමිණි කිත්සිරිට ආචාර කරනවා. අනතුරුව වචනයක්වත් කතා නොකර බිරිඳගේ නිශ්චල දේහය දිහා ඔහු බලාගෙන සිටිනවා. සංවේදී කවියෙකු වන කිත්සිරි නිමාශාන්තගේ හදවත දැඩි ලෙස ප්‍රකම්පණය වෙනවා. පසු දිනයක ඔහු අතින් මේ අත්දැකීම ගේය පද රචනයක් බවට පත් වෙනවා. ඒ ගේය පද රචනය ගීයක් බවට නිර්මාණය වෙනවා. එදා මෙදා තුර කඳුලට විවර පියන් පතු කවුළු වසා ලයේ කලාගී සිනේහයේ සුව සිනා පිරුරත් දෙතොල පියා මිලානවී රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාත පොවා දෑතලයේ අවසන් කම නැත සොඳුරිය මට නොකියාම ගියා එදා මෙදා තුර කඳුලට විවර වූ දෑස් පියන්පත් කවුළු වසා මේන් කියවෙන්නේ කුමක්ද එදා සිට අද මේ මරණය වන තෙක්ම ඇගේ දෑස් පියන්පත් වල තැවරුණේ කඳුළුමයි ප්‍රේමය හා පැමිණි බාධාවන් හමුවේ ඈ හෙළු කඳුළුයි. ඒ කඳුළු තැවරුණු දෑස් පියන්පත් තමයි අද මේ පියවී තිබෙන්නේ සදහටම. ඇගේ සිනහව තුළ ඔහු හැමදාම දුටුවේ හදවතින් ගලා ආ සෙනෙහස රත් දෙතොල් අතරින් පෙරී එන්නක් වගේ. ඒ රත් දෙතොලයි අද පියවී තිබෙන්නේ. කම්මුල් සුදු මැලිව තිබීම ඔහුට පෙනෙන්නේ මිලාන වී ගිය, පරවී ගිය රෝස කුසුම් පෙති වගේ. මෙතෙක් කිසිවිටක තමා තනි නොකළ ඇය අද දෑත ලයේ බැඳගෙන රහසින්ම ඔහුටත් නොකිය කොහෙද පිටවී ගිහින් දැස් කවුළුපත් පලා කඳුළු කැට වැහිද්දී මගේ දැසගින් කාත් කවුරුවත් වෙතත් හිතයි මට වාත් වෙන්න රුවට උඩින් ඈත්ව යන්න සම්මුගෙන කවුරු ඔබෙම වදවතත් සුවඳ පෙනින් මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නුවේ මයි සුවඳින් දැස් කවුළුපත් පලාගෙන කඳුළු කැට වෑහෙනවා ඔහුට හිතෙනවා කවුරු බලා හිටියත් පහත් වී ඇයව සිප ගන්නට කවුරු කවුරුත් පැමිණ ඇගෙන් සමුගන්නට සුවඳ පැන් පොදක් ඇගේ දේහයට ඉසිනවා ඒත් මේ දයාබර සැමියට හිතෙන්නේ කවුරු සමුගත්තත් ඇගේ සුවඳින් ඔහුට ඇගෙන් කිසි දිනක සමු ගැනීමට නොහැකි බවයි ඊයේ ඉපදී අද මිය යන්නට පෙරම් පුරාගෙන උපන් ලයේ අහස උසට බැඳී ආදර ලෝකය හෙටත් තියේ ඒ ඉතින් සොඳුරියේ ඔබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ ආයේ දවසක එක හිත ඇත්තන් වී අපි ඉපදෙමු එකතදී ඇගේ මේ හදිසි වියෝගය මොනතරම් අනපේක්ෂිතද කියනවා නම් ඔහුට හිතෙන්නේ ඊයේ ඉපදී අද මිය යන්නට පෙරම් පුරාගෙන උපන් බවයි. ඒ තරම් ඉක්මනින් ජීවිතයෙන් සමුගත් නිසා දූ ඊයේ වේගෙන් අහස උසට බැඳි ඊතලයක් විදින වේගයෙන් දෙදෙනා අතර මේ ආදර ලෝකයේ ගොඩ නැගුණු හැටිත් ඒ තරමට වේගයෙන් ඈ ලෝකයෙන් සමුගත් හැටිත් ඔහු අපේක්ෂා බංගත්වයෙන් ප්‍රකාශ කරනවා. කොතරම් වේගෙන් මේ ආදර ලෝකයේ ගොඩ නැගුණත් අද ඇය නැහෙනි. ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැත. ඇයි මේ ලොව මා තනිව ගියේ? ඒ නිසා ඔහු පතන්නේ ඇයට නිවන් සුවේ නෙවෙයි. ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට භවයේ කියලයි. අපේ රටේ හිටිය ප්‍රවීණ පුවත්පත් කලාවේදී වූ කිත්සිරි නිමල් සාන්ත ඒ තරම් බහුලව ගේයපද රචනා කළ කෙනෙකු නෙවෙයි. හදවත පතුලටම කාවැදුණු මේ දුක්බර අත්දැකීම සංවේදී ඔහු අතින් හරිම විශිෂ්ට විදිහට ගේයපද රචනයක් ලෙස බිහි වී තිබෙනවා. මේ කිසිදා පැරණිවන නිර්මාණයක් නෙවෙයි. මේ ගේයපද රචනයේ භාෂාවේ කලාත්මක භාවය ඊටාම උසස් මට්ටමකයි තිබෙන්නේ. ඊයේ ඉපදී හීයේ වේගෙන් වැනි යෙදුම්වල තිබෙන අනුප්‍රාසය ප්‍රබලයි. දෑස් පියන්පත් රෝස කුසුම් පෙති කම්මුල් වැනි රූපක ඊතා උචිත විදිහට මේ පද අතරට එකතු වී තිබෙනවා. මේ ගේය පද රචනයේට සංගීතය හා තනුව නිර්මාණය කරන්නේ සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සංගීත වේදියාණන්. කරුණ රස දනවන විලම්බලය රසික සිත් තුළට දනවන්නට මේ සංගීත සංයෝජනයේ සමත් වෙනවා. ඒ වගේම සනත් නන්දසිරි ගායකයන්න්ගේ ගැයුම මේ ගීයේ අනුභූතිය රසික සිත් තුළට කරුණ රස දනවන්නට සමත් වෙනවාමයි. දුක්බර හඬකින් විලම්බලයකින් කරන මේ ගායනය විශිෂ්ටයි. මා හිතන්නේ කෙනෙකුට මේ ගීය මහාචාර්ය සනත් නන්සිරින් හා සමානව ගයන්නට බැරි තරමට කෙනෙකුට මේ ගැයුම අභ්‍යාසයක් වන තරමට විශිෂ්ට ලෙස ගායනා කර තිබෙනවා. මා දැන් ඔබට ආරාධනා කරන්නේ මේ ගීය යලිත් මුල සිටම සවන් දෙමින් මා ඒකී සියල්ල රසාස්වාදයට එක් කරගන්නා ලෙසයි. එදා මෙදාතුර කඳුලට විවර දැස්පියන් පතු කවුළු වසා ලයේ කලාගී ස්නේහයේ සුව සිනා පෙරූරත් දෙතොල පියා මිලානවීගේ රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලී පාට පොවා දෑතලයේ වැට අවසන් කමනට සඳුරිය මට නොකියාම සැලකින් කාත් කවුරුවත් වෙතත් හිතයි මට වාත් වෙන්න ඔය මුවට උඩින් ඈත්ව යන්න සමුගෙන කවුරු ඔබේ මුව දොවතත් සුවඳ පෙනින් මාත් මගේ පිටතත් ඔබ සුවඳයි ඈ නුවේ මයි සුවඳින් එදා මෙදා තුර කඳුලට විවර දැස්පියන් පත් කවුළු වසා දෑතලයි පැන අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා අතමිය යන්නට පෙරුම් පුරාගෙන කුපන්ලයේ හියේ වේගෙන් අහස උසට බැඳී ආදර ලෝකය හෙටත්තියේ ඒ ඉතින් සොඳුරිය ඔබ නැත ඇයි මේ ලොව මා තනිවගේ ආයේ දවසක එක හිත ඇත්තන් වී අපි ඉපදෙමු එකතපි එදා මෙදා තුර කඳුලට විවර වූ දැස්පියන් පත් කවුළු වසා ලයේ කලාගී සිනේහයේ සුව සිනාප සුරත් දෙතොල පියා මිලාන වීදි රෝස කුසුම් කම්මුල් සුදු මැලි පාට පොවා දැතලයේ බෙන් අවසන් ගමනට සොඳුරිය මට නොකියාම සුභාවිත ගීතයේ ගේය පද සාහිත්‍යයේ රස හර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනය. ගී හර සරණිය. එකම අත්දැකීම නිර්මාණකරුවන් විවිධ ආකාරයෙන් වෙනස් වූ ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ ඔවුන් තුල තිබෙන ප්‍රතිභාව නිසායි. ප්‍රතිභාව කියන්නේ අපූර්ව වස්තු නිර්මාණයයි. අප දැන් මොහොතකට කලින් ශ්‍රවණය කළේ ජීවිතයෙන් සමුගත් බිරිඳක සිහි කර සැමියෙකු නැගූ ශෝකාලාපයක්. එම අත්දැකීමම ඊට හාත්පසින්ම වෙනස් වූ ආකාරයකට තවත් ගේයපද සංරචනයකට ලක් වී තිබෙනවා. ඉතින් මා හිතුවා ඒ ගීයත් අපූර්වත්වයකින් නිර්මාණය කර තිබෙන නිසා ඔබට රස විඳින්නට සලස්වන්නට. අපූර්ව ආකාරයකිනුයි අත්දැකීම ගොඩනගන්නේ. කලින් ගීයට වඩා හාත්පසින්ම වෙනස්. මෙහිදී සැමියාට කඳුලක් නැගෙනවා. බිරිඳගේ වියෝව ඔහුගේ දැසට කඳුලක් නගනවා. එහෙත් ඔහු කියන්නේ මේ කඳුළු බිඳුව ඔහුගේ නොවන බවයි. එය ඔබේමයි. මේ කඳුළු බිඳුව මගේ නෙවෙයි. කතරම් දොනිපූර්වද? කොහොමද එහෙම වෙන්නේ? Tamanගේ දැසට නැගුණු කඳුලක් බිරිඳ ගේ වෙන්නේ කොහොමද? එයින් මොනතරම් දේ ගම්මෙ වෙනවද? කඳුල නැගෙන්නේ වියෝග නිසයි, විප්පයෝගේ නිසයි. තමාව තනි කරදා ඇය දිවියෙන් සමුගත් නිසයි. කඳුලක් නැගුණේ ඇය නිසයි. ඇය සිටියානම් එවැනි කඳුලක් නැගෙන්නේ නැහෙනි. එහෙමනම් ඒ නැගෙන කඳුළු බිඳුව ඇය නිසානේ නැගුණේ. ඇය නිසා නැගුණු නිසා තමයි තමාගේ නිතේ නැගුණත් එහි අයිතිකාරය ඇය බව ප්‍රකාශ කළේ. ඇඳ වියන ළඟ අඩ සඳින් දිදුලන මල තාරකාවක සිහිල කැටි වුණ ඇඳ වියන ළඟ අඩ සඳින් දිදුලන මල තාරකාවක සිහිල කැටි වුණ කඳුළු බිඳුවේ අයිතිකාරය ඔබ තමයි ඔහු කියා සිටින්නේ ඇඳ වියන ළඟ අඬසඳින් දිදුලන මල තාරකාවක සීල කැටි උන. මේන් අදහස් කරන්නේ මොකක්ද? ඔවුන් දෙදෙනාම විසූ නිවසේ නිදන කාමරයේ සිරියහන අද්දර එදා දිස්සුණු ඇගේ අඩ සඳවන් නලල ඔහුට සිහිපත් වෙනවා. ඒත් ඇය අද ජීවමානව නැහැ. ඇය මිය ගිහින්. මල තාරකාවක් බවට ඇයපත් වෙලා. ඒ ප්‍රාණය නිරුද්ධ වූ වැගේ සිරුරේ සීතල ඔහුට තාම මතකයි. මල තාරකාවක සිහිල කැටි වුණ කඳුළු බිඳුවේ අයිතිකාරිය ඇය බව ඔහු කියන්නේ ඒ නිසයි. Thank you. අනන්නට කිසිදා නොදැන සිටීමට මල පොත කියාදි නොකියාම අනන්නට කිසිදා නොදැන සිටීමට මල පොත කියාදි නොකියාම ගිය මුළු බිඳුවේ අයිතිකාරය ඔබ තමයි හඬන්නට කිසිදා නොදැන සිටි මට යන යෙදුමින් මොකක්ද අදහස් වෙන්නේ? ඔහු අසීමිත සතුටකින් ඇයහා විසූ බව නොවේද? ඔවුන් දෙදෙනාගේ ප්‍රිය සංවාසය කෙතරම් ප්‍රහර්ෂවත්ද කියන කාරණය නොවේද? එහෙත් හඬන්නට කිසිදා නොදැන සිටි තමාව හඬවමින් ඇය ජීවිතයෙන් සමවරම් මල පොත කියාදී නොකියාම ගිය මල පොත අපූර්ව පද සංගঠনයක් ඉස්සර මරණ ගෙදරක කටයුතු අවසන් කරන තෙක්ම රාත්‍රියට වෙස්සන්තර ජාතක කාව්‍ය හඬනගා ගායනා කිරීමේ සිරිතක් තිබුණා මල ගෙදරකදී කියවන වෙස්සන්තර ජාතකය මල පොතක් හැටියට සමහරු හැඳින්වුවා හැබැයි සමහරුන් පවසන්නේ ගමේ මියගිය අයගේ නම් සඳහන් පොතක් කියවීමේ සිරිතක් තිබුණලු මේ කොයි දේ වුණත් මේ ගීතයේදී මලපොත යන්න ප්‍රබල රූපකයක් ලෙසට යොදාගෙන තිබෙනවා. ඇගේ මරණයයි එෙහිදී සංකේතවත් කෙරෙන්නේ. නොකියාම ගිය යන හෙදුමින් ඇගේ මරණයේ අනපේක්ෂිත භාවය ඇඟවෙනවා. අමුතුම අපූර්ව ආකාරයකින් සුලභ අත්දැකීමක් පෞද්ගලික වුණත් පොදු අත්දැකීමක් බවට පත් කරන්නේ රත්නශ්‍රී විජේසිංහ නම් වූ අපේ යුගයේ මහා කවියයි. ඔහු නිතරම පවසන්නේ කාව්‍යක භාෂාව අතිශයින් ධ්වනිපූර්ව වූත් ව්‍යංගාර්ථය වූත් භාෂාවක් විය යුතු බවයි. මේ අදහස රත්නශ්‍රීගේ මේ ගී පද තුලින් සනාත වෙනවා. රසික සිත් තුල හරිම গুপ্ত බවක් ඒ වගේම ප්‍රබල කරුණ රසයක් දනවන මේ ගීය පද රචනයේ තිබෙන්නේ හරිම දුර්ලභ ප්‍රකාශනයක් බව නම් නොකියම බෑ. මේ ගීයට තනුව යොදන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ. විලම්බලය මිස්තර මද්දලයක් යොදා ගන්නවා. ඔහු සංගීතය තුලින් ඊටාම ප්‍රබල කරුණ රසයක් ජනිත කරන්නට උත්සාහ කරනවා. මා හිතන්නේ ඒ සාර්ථක වෙනවා. ආචාර්ය රෝහණ වීරසිංහට අපි සදා ණයගති විය යුත්තේ මෙවැනි නිර්මාණයන් බිහි කිරීම පිළිබඳවයි. වරින් වර මේ ගීතයේ යොදාගෙන ඇති වයලින් වාදන කොටස ශෝකී රාවයක් නගනවා. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යන්න ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක මේ සංගීතය තුළ මනාව ගැප් කරලා තියෙනවා කියලයි මම හිතන්නේ. විසරද සුනිල් ඉදිරිසිංහයන්ගේ ගායනයේ කෙතරම් භවපූර්ණද කියන එක අමතුවෙන් කිව යුතු නැහැ. මේ ගීයේ තේමාව, එහි ගැබ්බෙන ස්ථායි භාවය හොඳින් වටහාගෙන හදවතේ රුවාගෙන ඒ අත්දැකීමට සමාරෝපය වෙනවා විසරද සුනිල් ඉදිරිසිංහයා. මා මේ කී කරුණු ඔබ යලිත් සිහිපත් කරගෙන මේ ගීතය මුල සිට හොඳින් ශ්‍රවන් දෙමින් ගීයේ ආස්වාදය විඳින්න. අපි ගීයක් රසාස්වාදය කළ යුත්තේ එහි ගේය පද සංගීතය හා තනුව ඒ වගේම එයට යොදා තිබෙන සංගීතය ධානයක් වශයෙන් මනසින් වඩමින් එය විඳ ගන්නා විටයි. දිවි දූලන මල තාරකාවක සිහිල කැටි වුණ ඇඳ වියල ළඟ අඩ සමින් දිදුලන මල තාරකාවක සිහිල කැටි වුණ කඳුළු බිඳුවේ අයිතිකාරය ඔබ තමයි කිසිදා නොදැන සිටීමට මල පොත කියාදි නොකියාම ගියේ හඳන්නට කිසිදා නොදැන සිටීමට මල පොත කියාදි නොකියාම ගියේ මුළු බිඳුවේ අයිතිකාරය ඔබ තමයි මේ කරණීය. ගීහර සරණිය වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ගීහර සරණිය ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ගීහර සරණිය ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. පුරුදු පරිදි ගීහර සරණිය වැඩසටහන ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. නිෂ්පාදනය දිල්කා විමර්ශනී හඳුවල. Thank you.